දැන් මේ තා ප්‍රඥා මේ මෙම දිනවල ආර්ය මාර්ගය පූර්ණ කිරීමට වෙර වීරිය දරන අයට නොයෙකුත් බාධක කරදර අධික වී ඇත. ඒට විශේෂ හේතුවක් තියනවාද කියලා මේ අහන්නේ. ඉතින් මේක මේ පහදලා දෙන්න කියලා විග්‍රහ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ. කොයි කාලයක වුණත් මෙහෙම ක්‍රමයක් තියෙනවා. අලුතෙන් දැන් අපි හිතමු මේ මේ දේශපාලන පක්ෂයක් ගැන මේ පැත්ත කරලා දිනවා නෙමෙයි. යමක් විග්‍රහ කරලා දෙන්නයි කියන්නේ. මොනවා හරි ජනප්‍රිය වෙන දේශපාලන පක්ෂයක් කවුරු හරි හදන්න ලැහැත්ති වුණොත් එදා වෙනකොට ජයග්‍රහණය කරලා තියෙන පක්ෂ එකතු වෙලා මොකද කරන්නේ? වහාම විදහරින්න කටයුතු කරනවා. ඒවා ඔක්කොම මැඩපවත්වාගෙන පළවෙනියට ආව කවදා හරි පක්ෂේ. ඊට පස්සේ ඒ જાතියව කරන්න බෑ. හැබැයි හරි අමාරු වැඩක්. විශේෂ වරප්‍රසාදයක් නැත්නම් ඒ වැඩේ එහෙම නෙගාව ගන්න හරි අමාරුයි. මෙන්න මේ වාගේ මාර පාක්ෂික ලෝකයක ඒ මාර පාක්ෂිකයෙන් අතරෙම ඉපදිලා එවඳු පිරිස ඇසුරේ අලුත්ම පක්ෂයක් හදනවා නිර්වාණ ධාතුව දකින්න ආර්ය පක්ෂය සම්පූර්ණ මාර පාක්ෂිකයින්ට විරුද්ධයි ලක්ෂයකට එක්කෙනෙක් හැර අනික ඔක්කොම මාරපාක්ෂික නම්. දසලක්ෂයකට ආර්ය පාක්ෂිකයෝ 10 දෙනයි. අපි නිකමන දල වශයෙන් එකක් කිව්වේ. කෝටි ගාණකවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නිකන් උපමාවක් දෙන්න. මෙන්න මෙහෙම ස්වභාවයක් නිසා ඒ යම්කිසි මාර ස්වභාවයේ ඉක්මවනකොට එයයි නිවන ගැන දන්නේ නැතුවට අපේ විශේෂ විරුද්ධය යනවා කියලා දකිනවා. අපි හොඳයි කියන එකට විරුද්ධ එකක් නෙමෙයි කියන්නේ. මේ නිත්‍ය සුඛ අත්ත ලෝකේ මුම් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන්නේ මොකද? ඒ මාර්ග පාක්ෂිකින්ද ඒක ගෝචර නැහැ. හැබැයි මේ ලෝකේ හරි වටිනවා කියන දෘෂ්ටියක මාර්ග පාක්ෂිකයෝ ඉන්නවා. මේක නොවටිනා ලෝකයක් කියලා යම් විදිහට සීකරනකොට අරුට පිස්සුද? මෙච්චර වටිනා ලෝකෙ ඉඳලා මොකද්ද අර කියන්නේ? ඒගොල්ලන්ට හැම සාක්ෂි වෙනවා. මේ ලෝකේ ඇසුරු කරගෙන මේ ලෝකේ කාලා බීලා මේ ලෝකේ රහ විඳගෙන ඉන්න ගමනුත් ඌ කියනවා මේක හොඳ නෑ කියලා. මෙන්න මෙහෙම අදහසක පිරිසට දැයෙනවා මාරපාක්ෂික පිරිස කියන්නේ ඒකයි. විවිධ අදහස් තියෙන මති මතාන්තර තියෙන පිරිස ඉන්නවා ලෝකේ. ඔය ඉන්න ලෝකයේ පිරිස අතරේ වසවර්ති මාර කියන්නේ මේ පිරිස අතර නායකයා. දැන් අදත් තියෙනවා විවිධ අයගේ නායකකම්. විවිධ දෘෂ්ටි මතවාද එල්බගෙන ලෝකේ පවතින පිරිස ඉන්නකොට ඒ පිළිබඳ යම්කිසි කවුරු හරි එක්කෙනෙක් විශේෂ බුද්ධිලේ නායකයා වෙනවා. ඊට පස්සේ ඒ පිරිස මහා බලවත් නැගී හිටනවායි නායකයා මුල් කරගෙන. අද ලෝකේ නරක පැත්තට හොඳ පැත්තට දෙපැත්තට මේ වගේ. ඒ නායකයාගේ තිබෙන්නා වූ ගති ලක්ෂණය බලපුලුවන්කාරකම මුල් කරගෙන අනික් අයට 아무තු ධෛර්යයක් එනවා. ඒ ධෛර්යයත් අර නායකයාත් එක්ක තියෙන ගතිය හා සම්බන්ධයි. එයා හරි බලවත් නම් පිරිස මෙල්ල කරන්න හරි අමාරුයි. යම් කිසි අවස්ථාවක එබඳු බලවතෙක් අපි හිතමු මේ දේශපාලන පක්ෂ ආදී වන්නා වූ නොයෙක් ආකාරයෙන් මේ කාලේ අධ්‍යක්ීම් තියෙනවනේ. ජනතා විමුක්ති පෙරමුණ කියලා කාලයක් තිබුණා ඔජාතියෙන් නැගිච්ච එකක්. අද අද එන ක්‍රමේ නෙවෙයි බලහත්කාරයෙන් අල්ලන්න. ඒ වගේම ඔය කියන කොටි ත්‍රස්තවාදී ආදී වන්නා වූ ක්‍රමයක් තියෙන බලහත්කාරයෙන් අල්ලන්න. ඒවැ නායකයෝ හිටියා. නායකයා ප්‍රබලව ඉන්න තාක්කල් කොච්චර මේ ඉන්න අනිත් පිරිස් මෙල්ල කරන්න හැදුවට බෑ. හැබැයි නායකයා මෙල්ල කරගත්තොත් අනිත් මිනිස්සු නිකම්ම මෙල්ල වෙනවා. ඒක ඒ කියන්නේ ඒක තමයි ස්වභාවය. මෙන්න මේ වගේ කාලෙක නායකයෙක් හැදෙන්න බෑ ලේසි කෙනෙකුට. අන්න ඒ නිසා තමයි අසංඛ්‍ය කල්ප ලස්ස ගණන් පාරමිතා පුරලා මහා බෝසතාණන් වහන්සේලා වඩපත් වෙන්නේ. පාරමිතා නොපුරා බුදු වෙන්න බැරි යොන්නෝකයි. කාගේවත් අවසරයක් කාගේවත් ගන්න ප්‍රධානියා බොහොම උත්සාහකේ මාරපාක්ෂිකයෙන් ජය ගන්න ඕනේ. ඉතින් ඕක දන්නේ නැති අය මාරපාක්ෂික කියන්නේ මේ කෙලෙස් වලට ආසාවන්ට ওই ආදි වශයෙන් බොහොම තුනියට සලකනවා. ඒ යථාර්ථය දන්නේ නැති නිසා. පේන ලෝකෙ මෙන්න නොපෙන ලෝකයක් තියෙන බවවත් දන්නේ නැති නිසා. ඒතොර යථාර්ථය තෝරගන්න බෑ. මේ නොපෙන ලෝකයක් තුළ අපිට නොපෙනුනට එයාගේ විශාල පිරිස ඉන්න ලෝකයක්. අපේ අපේ දැනගැනීමේ හැකියාවේ දුර්වලකම නිසා අපි හිතනවා මේ ඇහැට පේන කන්ට ඇහෙන අතට අහුවෙන ස්පර්ශ වෙන ওই ආදි වශයෙන් මේ භෞතික ඒවා විතරයි මේ ලෝකේ ඉන්න සත්තු කියන්නේ. ඔයින් හියාවේ ආධ්‍යාත්මික වශයෙන් දකින්න ඒවා එහෙම එකක් නැහැ. භූතය ප්‍රේතය අක්කු කියලා එහෙම જાතියකුත් නැහැ ලෝකේ. ඔන්නෝම බහිනවා නිගමන වලට. ඉන්නවා නම් පේන්න එපා. අහුවෙන්න එපා. මේ ආදී නිගමන. නමුත් එහෙම නොවන ලෝක ස්වභාවයක් තියෙනවා මේ ලෝකයේ විවිධයි අචින්තියයි ලෝක විශේෂ. එහෙනම් මෙන්න මේ ලෝක විශේෂක විශාල පිරිසක් ওই නොපෙනෙන පැත්තේ ඉන්නවා. අපි අර ගන්ධබ්බාදී කියන කොටාස, പ്രേතාදී කියන කොටාස කොහේ හිටියත් පේන්නේ නැහැ එහෙම ලේසියෙන්. මෙන්න මේ වගේ චාතුරු මහරජා තාවදීන් සාදී දිව්‍ය ලෝකවල ඉන්න අය. අර දිවැස් දැකපුවා, දිවැසින් දැකපුවා කිව්වට මේ මස් 60ක ගෝචර නැහැ. එතකොට ඒ විලාසෙ පෙන්වන්නේ මොකද්ද? මේ මස් ඇස ඉක්මෙව් දිවසින් දැක්කා කියලායි බුදුරන් වහන්සේ දේශනා කළේ. මිනිස් ඇස ඉක්මෙව් දිවසින්. මේ චුත වෙන උපදින සත්වයෝ දැක්කා. දෙවියන් දැක්කා. අමනුෂ්‍යයෝ දැක්කා. මේ ආදි වශයෙන් බුදුරන් වහන්සේ හැමදේම පෙන්වන තැනක දිවස ගැන කියනකොට මිනිස් ඇස ඉක්ම වූ දිවසින් කියලා පෙන්වලා තියෙනවා. එහෙනම් මේ මස්ලිය සහිත මිනිස් ඇසට ගෝචර වෙන්නේ නැති එකක් ඔය කියන්නේ. හැබැයි ගෝචර වුණේ නැතුවට ශක්තිය මහ බලවත්. අපි හිතමු යම්කිසි ශක්ති විශේෂ වලින් තියෙනවා මොනවාද අපි හිතමු මේ බෝම්බ වගේ දේවල්. මේවා බල ශක්තිය කවලා බල ශක්තියෙන් ක්‍රියාත්මක කරන જાති තියෙනවා. ඒවා පිපිරෙව මහා හඬක් යනවා. විශාල ප්‍රදේශයක් කාවැදිලා බිඳිලා යනවා. මහා බිල්ඩින් කැඩිලා බිමට සමතලා වෙනවා. අපි හිතා ඉන්නවා ඒ જાති ඒවා. මිසයිල කියලා කොටසකුත් තියෙනවා. ඔය අතර තියෙන පරමාණු බෝම්බ කියලා කොටසක්. ඒක කොතනපත් වුණාද කොතන ක්‍රියාත්මක වුණාද කියලා ද්‍රව්‍ය වස්තු වල කිසිම හානියක් පේන්නත් නැහැ. ජීවිත ඔක්කොම ඉවරයි. විද්‍යාමාන ජීවිත ඔක්කොම වරසලා දාන්න ක්‍රමයක් තියෙනවා. සමහරවල් සද්දවද්ද මොකුත් නැහැ. ලේසර් කියලා කිරණ කොටසක් තියෙනවා. ගලකට එහෙම ඇල්ලුවොත් ඒ කිරණ පාරා. ගල ඔක්කොම කුඩු වෙලා ගියා. සද්දෙත් නැහැ මොකුත් නැහැ. මෙන්න මේ වගේ අති සියුම් රූප කලාප තියෙනවා. ඒවෙන් හටගත් ආයේ පේන්නේ නැහැ. හැබැයි මහා බල තියෙන අය විවිධ බල ක්‍රියාත්මක කරනවා. අන්න එහෙම කරසත් ඉන්නවා. ඒ බලයේ මේ මස්ලේ කායට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මනසට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අන්න ඒ නිසා මොකද වෙන්නේ සමහරලාට මානසික විකෘති ඇති වෙනවා. මස්ලේ කාරේ පේන්න මොකුත් නැහැ. ඔන්නම් පොල්ලට ඔළුවට පොල්ලකින් ගහලා ස්නායු තලලා පිස්සය කරන්නත් පුළුවන්. එහෙමත් ඒවා තියෙනවා. එහෙම බොළු පාරක් වැදිලත් නැහැ මොන පාරක් වැදිලත් නැහැ ඇක්සිඩන්ට් කරපුවාම මනසේ ස්නායු වල වෙනසකුත් නැහැ නමුත් පිස්සා. මෙහෙම ක්‍රමයකුත් තියෙනවා. හොයන්න බැරි ඒවා. අන්නේ හොයන්න බැරි පැත්ත දැනට තියෙන නවීන විද්‍යා තාක්ෂණයට ගෝචරත් නැහැ. මෙන්න මෙහෙම කොටස් ඉන්න ඔය මාරපාක්ෂිකයෝ කියන්නේ අන්න එහෙම කොටසක්. නොපෙන්න පැත්තක් විශාල වශයෙන් ඉන්නවා. අන්නේ පිරිස ඒ සුදුසු අවස්ථාවක ඔය භාවනානි යෝගීව ආදී කටයුතු කරන පිරිස වලට යම් කිසි විදිහක ඒගොල්ලන්ගේ විෂය ඉක්මවනවා නම් ඊයට පේනවා. නිවන පේන්නේ නැහැ. Tamange විෂයට විරුද්ධ බලවේගයක් ඔහු ළඟ නැගෙනවා කියලා පේනවා. මෙන්න මෙහි පේනකොට මාර විශේෂ මාරයන්ට මාර කොටස් වලට පේනවා. මේක මගේ විශේෂයට අයිති නැති විදිහ එකක් නේ. මම මේක පාලනය කරන්න හැදුවා පාලනය වෙන්නේ නැහැ මගේ අනසක එතන පිහිටන්නේ නැහැ නේ. බල පිහිටන්නේ නැහැ නමුත් මේක මගේ මගේ අදහස් වලට විරුද්ධයි. මොහුගේ අදහස්. ඉඩ දෙන්න බෑ මේකට කොහොම හරි. දැම්ම තියා මෙල්ල කරගත්තේ නැත්නම් මට මහ විනාශයක් මගේ පිරිසට විනාශයක් වෙනවා. මෙන්න මෙහෙම අදහස් ඇති වෙනවා. ඒ අදහස ඇති වුණාට පස්සේ මම රාගය ප්‍රිය කරනවා. පංචකාමී ප්‍රිය කරනවා. මුන් පංචකාමී ප්‍රිය කරන්නේත් නැහැ. මුන් ඒවට දොස් කියනවා. වැරදි කියනවා. ඉතින් මුන්ගේ වචනේ මෙල්ල කරන්න ගිහිලා මම යම්කිසි ශක්තියක් යදෙව්වොත් ඒ ශක්තිය ආපසර විහිදෙනවානේ. වදින්නේ නැහැ නෙමුන්ට. අන්න එහෙම දකින්නවා. හැබැයි ওই දකින්නකොට ඒ දකින්නේ එක කොටසකට විතරයි. මම ශක්තියක් විහිදවනකොට ඒ ශක්තිය ආපස්සට විසිනවා මිසක් ඔහුට වදින්නේ නැහැ කියන කොටසක් ඉන්නවා කවුද? බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා. අර පාරමිතා ශක්තිය උන් මෙල්ල කරලා. උන්ගේ බලවේග මෙල්ල කරලා. අප්‍රමාණ මෛත්‍රී හිතකින් ලෝකේ තමන්ගේ ශ්‍රාවකින්ට සාන්තියක් පතුරලා තියෙනවා. සාන්තියක් පතුරලා එයාට කියා තියෙනවා. මා අනුගමනය කරන අය මෙන්න මේ වචනේ කියපන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. පටන් ගනී මෙතනින්. උඹලා රැකවරණ එනවා. පිරිසරණක් තියෙනවා. මගේ රැකවරණය නිසා මාර පාක්ෂික බලවේගයට උඹලා මෙල්ල කරන්න බෑ. මගේ බිම හිටපල්ලා. මොකද්ද මගේ බිම සතර සතිපට්ඨානයි. අයින් වෙන්න එපා. උඹලාව මෙල්ල කරන්න කිසිම කෙනෙකුට බෑ. මාගේ දරුවන් මෙල්ල කරන්න බෑ කිසිම මාරයෙකුට. හැබැයි මේකෙන් අහකට ගියොත් එහෙම පුළුවන්. පරිසාවිලා හොඳ සිහිබුද්ධියෙන් කටයුතු කරපල්ලා කියලා මෙහෙම අවවාදයක් දීලා තියෙනවා. දැන් ඉතින් අපි බලන්න ඕනේ ඔය අවවාදයෙන් කොච්චර දුරට සතර සතිපට්ඨානෙද ගත කරන්නේ මේ ආර්ය මාර්ගය යන අය. ඒකත් බලන්න ඕනේ. අන්න මෙහෙම බලනකොට අපිට පේනවා. කරන්න බැරි හරියක් තියෙන අපි මනස වික්ෂිප්ත කරන්න බෑ. සමහර වෙලාවට අපි ආහාර වෙන්නේ නැති කරන්නත් පුළුවන්. ලැබෙන එක. හැබැයි ඒ කරන්නේ ඒ බාහිර පාක්ෂිකින්ද ඕන ඕන හැටියට නෙමෙයි. අපි සසරේදී යම්කිසි කෙනෙකුට අවලක් අසාධාරණයක් කරලා තිබුණා නම් ඒකේ පාප කර්මයේ ගෙවන්න අපිට අවස්ථාවකුත් ඇවිදලා තිබුණා නම් ඔන්න ඔය අවස්ථාව දඩමීමා කරගෙන ඔය මානපාක්ෂික වෙන්න පුළුවන් විරුද්ධතාවයක් කරන්න. හැබැයි මනසට නෙමෙයි කායික වශයෙන්. ඒසා බුදුරජාන් වහන්සේලාත් එහෙම අවස්ථාවක පින්ඩපාත වන්නකොට මිනිසුන්ට අදහසක් ඇති කළා. කිසි කෙනෙක් පින්ඩපාත දෙන්න එපා. චිත්ත ප්‍රහාදය ඇති වෙන්න එපා. දැන් මේ බුදුරජාන් වහන්සේලාත් එදා තිබිච්ච කර්ම වේගයක් ගෙවන්න තිබිච්ච අවස්ථාව නිසා අන්න මාර පාක්ෂිකේන බාහිර බලපෑමක් ඇති කරන්න හැකි වුණා ඒ අවස්ථාව වයින්කම්. හැබැයි මේ අවස්ථාව හුඟක් වෙලා තිබුණේ ඒ කර්ම වේගයට අවශ්‍ය පරිසරයේ වැයකින් හමාරකින් නැත්නම් සුළු වෙලාවකින් ඉවර වුණා. හැබැයි ඒ වෙලාවේ පින්ඩපාත වෙලා හම්බුනේ නැතිනම් බුදුරණන් ආසේ ආපහු වැඩිය හිස් අතින්. අර මාර දිව්‍ය පුත්‍රය ඇවිදලා අහනවා. මාන හම්බුණාද ආහාර? එතකොට තමයි බුදුරන් වහන්සේ ආවර්ජන කරන දැක්කේ. මේ මාර්යාගේ වික්ෂිප්ත කිරීම නිසා අවස්ථාවෙම ඌ ප්‍රයෝජන ගත්තා. ඉතින් ඔබ මහා පාපයක් සිද්ධ කරගත්තේ. තථාගතයන් වහන්සේට ලැබෙන ආහාරය නැති කරන්න ඔබ උදව් වෙලා. හැබැයි තථාගතයන් වහන්සේ ප්‍රීතිය භුක්ති විඳින් බ්‍රහ්මයා වාගේ ජීවත් වෙනවා. තථාගතයන් වහන්සේට ආහාරය නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් අපව වඩින්න වැඩලා බලන්න කියලා කියනවා. තථාගතයන් වහන්සේගේ එහෙම සිරිතක් නැහැ. බ්‍රහ්මයා ප්‍රීති ආහාරගෙන ජීවත් වෙනවා වගේ තථාගතයන් වහන්සේ ප්‍රීති ආහාරගෙන ජීවත් වෙනවා තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඔහම උත්තරයක් දීලා බුදුරජාණන් වහන්සේ වැඩියා. එහෙනම් ලෞතරා බුදු වෙලත් තමන්ගේ කර්ම වේගයක් එහෙම තියෙනවා නම් මනසට විකෘති කරන්න බෑ. කයට විවිධාකාර ප්‍රශ්න ඇති කරවන්න පුළුවන්. අර එක අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේගේ බඩට මාරයා හිඟා ගත්තා. දුසී නැවති මාරය කියලා හිටපු කාලයක හිටපු විස්තරයක් කියලා මේ වසවත්තේ මාරයට අවවාදයක් කළා කියලා හදාව වෙනවා. නමුත් ඒ අවස්ථාවත් ඒ කරන්න මොනවා හරි හේතුවක් උඩ ඒක කරන්න පුළුවන් වුණා. හැබැයි මානසිකත්වයේ විකෘති කරන්න මාර පාක්ෂික ඉන්න බෑ. ඒක ප්‍රඥාවේ ස්වභාවය. ගෝචර වෙන්නේ අල්ලන්න බෑ ටික. කායික වශයෙන් විකෘති සිද්ධ කරන්න ලෙඩ රෝග හදන්න එහෙම පුළුවන්. හැබැයි ඒවා තුලින් යථාර්ථය දැක්ක කෙනෙක්ගේ මනස විකෘති වෙන්නේ නැහැ. ඉතින් කායිකත්වයට කරන්න පුළුවන් යම් කිසි විපාතයක් තියෙනවා නම් තමන් කරපු කර්ම වේගයක් මුල් කරගෙන ඒ කර්ම වේගයට අනුකූල වන්නා විපතකට උදව් දෙන්න පුළුවන් ඔය මාරපාක්ෂිකයින්ට. යථාර්ථයේ දැක්ක කෙනෙක් ඒවන් දෙවනි වෙන්නේ නැහැ. මැලොත් මැරිච්චාවේ. මට ප්‍රශ්නයක් නැහැ. එතන ඒ අය ඉන්නේ. ආර්ය ධර්මයේ දැක්ක කෙනෙකුට මරණ තර්ජනයක් කරලා හෝ ආර්ය මාර්ගය වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි යථාර්ථයේ දැක්කට පස්සේ යථාර්ථය දැකපු යථාර්ථය අයින් කරන්න බෑ. ඒ මානසිකත්වයේ විහිලා යම්කිසි ගමනකට බැස්සනම් ආර්ය මාර්ගයකට බැස්සනම් ඒ ආර්ය මාර්ගය නැවත විනාශ කරන්න බෑ. ඒක ප්‍රඥාවෙන් යන මගක් නිසා. වතක් නම් විනාශ කළ හැකි. ඒ වතර පහල ගහන්න පුළුවන්. ප්‍රඥාවට පහල ගහන්න බෑ. එදා වෘත පරාමර්ශණයෙන් නෙමෙයි නිවන් දකින්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව මාරපාක්ෂිකින්ද ගෝචර නැහැ. එදා ලෝකෝත්තර මාර්ගයට පහර ගහන්න බෑ. කායික වශයෙන් විවිධ පීඩා ඇති කරන්න පුළුවන්. ඒ කායික පීඩාවල් වලින් කවදාවත් වැඩෙන ප්‍රඥාව නවත්තන්න බෑ. කායික වේත ඇති කරවන්න පුළුවන්. ඉතින් අන්න එහෙම දෙයක්. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ. ওই සිද්ධි අපිටත් බලපානවා. ඉතින් අපි ආර්ය මාර්ගය පූර්ණ වෙන්න කටයුතු කරනකොට මේ කාලෙදී ඒ හුඟා තුරට තිබිච්ච ශක්තිය උන්වහන්සේලා හෝ උන්වහන්සේලා නිසා පැවතෙන රහතන් වහන්සේලාගේ ජීවමානත්වයේ නිසා හරි බලවත් ක්‍රියාත්මක වෙනවා. අපිට බොහොම ටිකයි කරන්න තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද? සැඟවිලා ගිය බලේ. අර කිව්ව මාර්ගය අනුගමනය කරගෙනම ඒකේ හරියටම පිළිහිදලා සැකවර්ණ සලසාගෙන යන්නේ ඒකයි. සතර සතිපට්ඨාන තොර වෙච්ච වෙලාවට පහර ගහනවා. ඉතින් හැම වෙලෙම මනස සිහියෙන් ඉන්න ඕනේ. සතර සතිපට්ඨානිය තෝරා ගන්න. ඒ කියන්නේ අපි මේ කය ක්‍රියාත්මක කරලා විවිධ දේවල් කරනවා. විවිධ ක්‍රමයෙන් මේ සතර සතිපට්ඨානෙ විග්‍රහ කළ හැකියි. මේ කය මුල් කරගෙන ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර කරනවා. අපිට තේරෙනවා නම් මෙන්න මේ වැරද්දයි මේ කය මුල් කරලා කරන්න හදන්නේ. මනස ඉහියෙන් ඉඳලා ඒක තේරුම් අරන් ඒකට ඉඩ දෙන්නේ ඒකෙන් නවත්තනවා. නවත්තන්නේ කොහොමද? ඒකේ ආදීනව බලනවා. වෙන්වීමේ ආනිසංස බලනවා. ඊ අරමුණ ඉක්ම යවනවා. අරමුණට ඉඩ දෙන්නේ නැහැ, වහල් වෙන්නේ නැහැ. එහෙම අරමුණු වෙනවා. ප්‍රාණඝාතයක් කරන්න වෙලාවක්, හොරකමක් කරන්න අවස්ථාවක්, කාම මිත්‍යාචාරයක යෙදීමට අවස්ථාවක් මේ භෞතික පරිසරයේ ඉදෙන්න පුළුවන්. හැබැයි අවස්ථාව අරමුණු වෙනකොටම මේක වැරදි. මේක නොගැලපෙන දෙයක්. අන්නේ අදහස එනවා. මේකේ වෙන්වීමෙන් තමයි සාන්තිය හම්බ වෙන්නේ. මේක ඉඳලා කවදාවත් ඒ පැත්ත නැඹුරුනොත් එහෙම බුද්ධ භූමියෙන් පිටයි. ආර්ය මාර්ගයේ පූර්ණයට බාධාවක් වෙනවා. ඒක මට ලොකු පාඩුවක්. අන්න එහෙම දැකලා ඒ අපි බලාපොරොත්තු ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර වැඩපිළිවිලි ආදීනව දකින්න ඕනේ. ඒකේ වෙන්වීමේ ආනිසංස දකින්න ඕනේ. මෙන්න මේක ගත්තනම් කෙටියෙන් කියපු දෙයක් තමයි කායානුපස්සනාව. ඕකට කියනවා කායානුපස්සනා සතිපට්ඨානයි. එකක්. ඒ වගේම කය මුල් කරගෙන අපි කතා කරනවා. බොරු කේලම් පරස වචන ප්‍රලාප. ওই ටික එහෙම කරනවා නම් අපි ওই ටිකෙන් දකින්න ඕනේ අරමුණ එනකොටම. ඊ අදහස ක්‍රියාත්මක වෙන්න එනකොටම. මේක ධර්මයට ගැලපෙන්නේ නැහැ. බුද්ධ භූමියට ගැලපෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයෙකුට ගැලපෙන්නේ නැහැ. මෙන්න මේක කරන්න ගියොත් මේක මෙහෙම ආදීනව ගෙන දෙන දෙයක් මාර්ගයට බාධකයක්. මාර පාක්ෂිකින්ද රුකුලක්. ඒ නිසා මම මනස හියෙන් ඉඳලා ඒ අවස්ථාවට ඉඩ දෙන්නේ නැතුව ඒකේ අසාරත්වය දැකලා ඉවත් කරලා දානවා. එහෙනම් බොරු කේලම් පරුසජන ප්‍රලාපත් අත්හැරලා දානවා. මෙන්න මෙහෙම දකින්නවා. දකින්නට මොකද වෙන්නේ? කයින් කෙරෙන්නා වූ යම්කිසි ආකාරයක කටයුත්තෙන් නම් ඒ ටික අත්හැරලා යනවා. වචනෙන් කෙරෙන්නා වූ වැරදි ආකල්පයක් තිබුණනම් ඒකත් අත්හැරලා යනවා. කයින් වචනෙන් දෙකෙන් අහක් වුණාම ඕකට කියනවා සීල සංවරය. කය වචන දෙක සංවර කරපු හැටි. සතර සතිපට්ඨානයේ අනුව ඕකට කියනවා කායානුපස්සනාව. මේක ක්‍රමයකින් කිව්වේ. එක කොටසක්. දැන් ඕකේ දකින්න ඕනේ. කය පිළිබඳ සියලු ආදීනව දකින්න ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න ඕනේ. හත් අරින පැත්ත. ඉතලා කිව්වේ වැලගෙන පැත්ත. දැන් වැඩි යුතු පැත්තක් තියෙනවා. ඒ තමයි කයේ ආදීනව බලන්නේ නැතුව හිටපු හින්දා. කය හරි වටිනා දෙයක් කියන දෘෂ්ටිය හිටියා. දැන් කයේ ආදීනව බලන්න ඕනේ. විවිධාකාරයෙන් බලන්න පුරුදු වෙනවා. මේ කයේ තියෙන කුණුප කොටස් 32ක් හැදිලා තියෙන හැටි. සුබ දෙයක් ඒ අතරේ නැති හැටි. අසුබයකින් ගොඩනැගිලා තියෙන ලෝකයක හැටි. අපි ඇසුරු කරන ලෝකයේ තියෙන ගිනියොල හැටි. මේවා එකින් එක බලන්න පුරුදු වෙනවා. මෙන්න මෙහෙම දකිනකොට කායානුපස්සනාවේ පහකල යුතු පැත්ත පහ වෙනවා. ඇසුරු කළ දැනගත යුතු ඥානවන්ත විය යුතු පැත්ත වැඩෙනවා. මෙන්න මෙහෙම කරනකොට කායානුපස්සනාවයි වැඩෙන්නේ. අපිට විවිධ වින්දනයන් එනවා. ඒ විඳීම අපි කොටස් තුනකට වෙන් කරනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. යම් කිසි සැප වේදනාවක් කාමුකද? කාම පැත්තට නැඹුරු වෙනවද? ඒකින් අපිට අවඩා සිද්ධ වෙනවද? මුලාවටපත් වෙනවද? මනසේ තේරුම් බලන් ඉන්න ඕනේ. පංචකාමයේ නැමැති මායාවේ ගොදුරක්. මම ඒකට ගොදුරු වෙනවද? ඒකෙන් ඉවත් වෙනවද? ඒ කාම අදහස් ප්‍රියයි මනාපයි හොඳයි කියන නිගමනයක මම තව ඉන්නවද? එහෙම ඉන්නවා නම් වහාම ඒක වැරදිවව තේරුම් ගන්නවා. ඒක අවැරේ දකින්නවා. යම් කිසි කාම සහගත වන්නා වූ වින්දනයකට අපි හිත කාය වචනේ ක්‍රියාත්මක වෙනවා නම් ඒක අවැරේ දැකලා වහාම ක්‍රමක්‍රමයෙන් ඒකෙන් මිදෙනවා. මෙන්න මේක මනස සතියෙන් යුතුව කරගෙන යනකොට වින්දනයන් පිළිබඳව යථාර්ථයේ වැඩිලා වේදනා අනුපස්සනා කියන සතිපට්ඨානේ වේදනා සතිපට්ඨානේ පූර්ණ වෙනවා. කාය වේදනා ඒ වගේම අපිට විවිධ හිත් පහළ වෙනවා. සමහර ලාට ගහන්න මරන්න හිතෙන කපන්න කොටන්න හිතෙන හිත් වෙනවා. රෞද්‍ර හිත්. ද්වේෂ හිත් පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම දකින්න පුරුදු වෙන්න ඕනේ. මේක පරිහරණයට සුසු හිතක් නෙමෙයි. ඒකට ඉඩ දෙන්නේ නැහැ. නිකම්ම පහළ වෙන්නේ අරමුණක් ඇවිදිලා හිත පහළ වෙන්නේ. අනිත්‍ය අප්‍රිය අරමුණක් එනකොටම වහාම අපි ඉක්මන් වෙන්න ඕනේ. අරමුණට ජය ගන්න නොදී මේක द्वේෂ හිතක හේතුවක්. ওই දේශ හිතක් පහල කරන්නයි මේ අරමුණ આવොත් වෙන්නේ. මේකෙන් අවඩක්මයි වෙන්නේ. මම නම් තරහක් ඇති කරගන්නේ අන්න මනස සීයෙන් යුත් වෙලා ද්වේෂ හිතෙන් නික්මෙන්නේ නැහැටි. අරමුණක් එනවා රාගික වෙන්න. රාගයට හේතු වෙන එකක් එනවනම්. ඒක දැනගන්නා මේක රාග හිත. ඉඩ දෙන්න හොඳ නැහැ. මේක මිත්‍යා රාගයක්. ඒකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඕක දකින්න ඕනේ. භික්ෂුන් භික්ෂුණීන්ට කැපි ක්‍රමයක්. උපාසක උපාසිකාවන් තව ක්‍රමයක්. භික්ෂු භික්ෂුණී කියන පැත්ත බ්‍රහ්මචාරී ගුණය පූර්ණ්‍ය කරන්න උපරිමේ බහැපු නිසා. ඊ අදහසක් එනකොට සියල්ලම බිඳහරින්න පුළුවන්. උපාසක උපාසිකා කියන පැත්ත ගිහිවතක තව ඉන්න අය. බුදුරන් වහන්සේ කාම මිත්‍යාචාරයෙන් වැළකීම පෙන්ලා දුන්නේ එතෙන්ට. සියලු කාමයන්ගේ වලකින්න ගියොත් පෞල් ජීවිතයක් හදා කපල් වෙලා යනවා. ධර්ම මාර්ගයේ බාධාවක් නොවන විදිහට මිත්‍යා හැසිරීම් වලින් වලකින එකයි එතන ගන්න. එන යම්කිසි ආකාරයෙන් කාම වින්දනයක් ආස්වාදයක් මුල් කරගෙන හෝ අදහසක් ආවනම් ඒ ඇතිවෙනා වූ වින්දනයේ මුල් කරගෙන දකින්නවා මේක කාම හිතක්. හැබැයි මිත්‍යාචාර හිතක් නම් වහාම අයින් කරන්න ඕනේ. ඒ වගේම යම් කිසි විදිහක පවුල අවුල් කරගන්න මානසිකත්වයක් ඇති කරගන්නේ නැහැ. යම් කිසි සමාජ චාරිත්‍රයක් ඒ වගේම යම් කිසි ක්‍රමවේදයක් තිබුණා නම් ඒක ඒකට සීමා වෙනවා. ඒ සීමා විලා කටයුතු කරනකොට ඒක ඒ චර්යාවට සීමාවට සීමා වුණා මිසක් එයින් එහාට ලියලන්නේ නැහැ. ඒක අසාර බව දකිනවා. ඒකේ අල්ලන්න හරයක් නැහැ කියලා දකිනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ගෙදරක ඉන්නවා සේවකයෙක්. සේවකයාට වැඩක් නැති දෙය කියලා දකිනවා මේ ගේවල් හදලා මට වැඩක් නැහැ. මට මේ විලංග වැව්වට මට වැඩක් නැහැ. මල් වතු වැව්වට මේ මල් පාත් තීලි කරන්න මට ඇති වැඩක් නැහැ. ඒ වුණාට මම මේක කරන්න එපෑ. මොකක් නිසාද? මේක මගේ සේවයේ. මම මේ සම්මතියකින් බැඳිලා ඉන්නා මේ මගේ මෙතන මේ මේ බංගලාවේ වැඩ කරන්න. ඒ නිසා මම පොරොන්දු වෙලා ආවේ ඒකට. එහෙනම් ඒ සේවය පැහැර අරින්න හොඳ නැහැ. මට වැඩක් නැති වුණාට ඒ සේවය ඒ නිසා කරන්න ඕනේ. අන්න සේවකයා මෙහෙම හිතනවා. ඒ වගේ යම් කෙනෙක් දකින්න ඕනේ. Taman යම් කිසි සේවයක සම්මත වෙලා ඒ සම්මතයේ පරිදි කටයුතු කරන්න තමයි ආවේ. එහෙනම් ඒ පෞල් ජීවිතය කියලා ගත කරනකොටත් ඒක දකින්න ඕනේ. ඒ මගේ සේවය කරනවා මිසක් ඒකේ මං ඇලෙන්නේ අන්න එහෙම දකින්න ඕනේ. ඉතින් ස්වාමියා විසින් භාර්යාවට භාර්යාව විසින් ස්වාමියාට යම්කිසි යුතුයකමක් ඉට කළ යුතුද? බලාපොරොත්තුවා සඵල බලාපොරොත්තුවා ඉෂ්ට කර දිය යුතුද? ඒ කියන කියමන එයින් නවතිනවා. ඒක මගේ රාජකාරී නැහැනක සේවය. චන්ද රාගය කියන මං කොහොමද එතන නැහැ. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තේරුම් ගත්තාම මේ චිත්තානුපස්සනාව හරියට වැඩෙනවා. එතකොට දන්නවා මෙන්න සරාග හිතක් මෙන්න තරාගේ හිතට හේතු වෙන කාරණයක්. මෙන්න ධර්මයේ තුලින් මං හිතට බැඳිලා නැහැ. තරාගයට හේතු වෙනා කාරණය ලෝක චාරිත්‍රයක් නම් ඉතින් ලෝක චාරිත්‍රය කරනවා ඉවරයි. ඒකත් එක්ක සම්බන්ධයක් නැහැ. සාමාවතී කියන විසව අනාගාමි වෙලා හිටපු කෙනෙක්. ඒ රජුරුවන්ගේ භාර්යාවක් කියලා හිටියේ. අන්තපුර ඉතිරිනුත් එකලා සෝවාන් ඵලයටත්පත් වුණ අනික් අය. ඒ වුණාට තමන්ගේ යම් කිසි සේවයක් නිසා නම් එතන හිටියේ. ඒකට විරුද්ධ වුණේ නෑ මයි කාම සම්බන්ධයක් නෑ කියලා. ඒ රජුරෝ එතන නෙමෙයි හිටියේ. රජුරෝ අනාගාමී නෑ. හැබැයි රජුරුවන්ගේ අන්තපුරේ තමයි මේ පිරිස හිටියේ. ඉතින් ඊට විරුද්ධ සාවයන් දැක්වෙන්නේ ඒක රාජකාරී වශයෙන් රේසේවය. ඒක වෙනයි. හැබැයි හිත හිතන බැඳිලා නැහැ. චන්දරාගයෙන් බැඳිලා නැහැ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ සූක්ෂම තැන්. අද ඒවා කියන්නේ නැතුව මොකද කරන්නේ? පෙන්නනවා. පොඩ්ඩක් ඇහලා මේ මේකේ මාර්ගඵල ලැබුවාට පස්සේ ආයතරයක් ඉන්නේ නැහැ කාම ලෝකේ ගිහිලා කැලේ රින්ගගෙන සද්ද නැතු තපස් රකින්නවා ඔය જાති ඒවා උගන්වනවා. ඉතින් මනසින් මාර්ගඵල ලැබලා හිටන් තමන් රැවටිලා. ඊට පස්සේ තමන්ගේ පෞල් ජීවිතය කඩාකප්පල් කරගන්නවා සමහර තැන්වල. යථාර්ථයෙන් තොර වුණාම වෙනවා. එසා බුදුරජාන් වහන්සේ පෙන්න දහම තෝරා ගන්න ඕන. චන්දරාගයෙන් නොබැඳීම ධර්මයේ අවබෝධයත් එක්ක ලැබෙන දෙයක්. ලෝක චාරිත්‍ර පිළිපැදීම ලෝකේ කාරණයක් විතරයි. චන්දරාගයේ මිදුලනම් ඒ අවසාන අධ්‍යව මොකක් නිසාද? එහෙම සංකාරය තමන් ළඟ නැති නිසා. අන්න එහෙම මිදෙන ක්‍රමයක් තියෙනවා. සසරේදී යම්කිසි අයට තමන් විසින් පනවපු නොයෙක් විවිධ විධාන නිසා ඒ වයින් මිදෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ જાතිය තමන්ට පළ දෙන්න පුළුවන්. එහෙම පළ දුන්නොත් මොකද වෙන්නේ? තමන්ටත් ඒ ප්‍රඥාව වැඩුවත් ඒ නිදහස ලබන්න ඉඩ නැහැ. විවිධ හේතුන්ගෙන් බාධක පැමිණෙනවා. දැන් සමහරවල් මොකද කරන්නේ? අපි සසරේදී එනකොට මේ බෞද්ධය බෞද්ධ සත්‍යයෙන් මිදෙන්න කටයුතු කරගන්නකොට බොහෝ කාලයක් මේ බුද්ධ ශාසනය ඇතුලේ ඉඳලා තියෙනවා. හැබැයි ඒ වගේ තමන්ගේ දරුවෙක් ඉන්නවා. ඒ දරුවා යම් කිසි කෙනෙක් යහපත්සේ හැදිලා බණක් අහලා මම යන්න ඕනේ වහන වෙන්න කියනවා. හැබැයි අවංක හිතකින්ම ඒ ළමයා කියන්න පුළුවන්. උඹ ගියාට පස්සේ අපිට කවුද සලකන්නේ ඉන්නේ? එහෙම යන්න දෙන්න බෑ. තහංචි පනවනවා. දැන් තරුණයි වැඩේ හරියන්නේ නැහැ ඉක්මන් කරලා එනවා කසාදයක් බඳෝ. කතා වෙලා වැඩේ කියලා ඌ ඒකට කොටු කරනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණා. නිදහස් වෙලා තිබිච්ච අවස්ථාව. අපි සන්තෝෂ වෙනවා කොහොම හරි කොල්ල අපේ නමට නම්මව ගත්තා. හැබැයි අපිට ඔය කරපු කර්මයේ විපාකයේ කවදා හරි එනවා නිවන් දකින්න ඉසෙල්ලා. කොහොමද? කාමියෝ අසාරා කියලා වැටහෙනවා. අනේ මට මේකෙන් නික්මිලා නිදහස් වෙලා සාන්ත වූ නිවිසැනසිලි ඉන්න ඇන්නා කියලා වැටහෙනවා. අර කරපු අපරාධය නිසා තමන්ට බල දෙනවා තමන්ගේ වාසියට එහෙම හරියන්නේ නැහැ උඹ කසාද බැඳගෙන ආවේ එහෙම උඹට හිත හිතුවා කරන්න නෙමෙයි මෙහාට වර්ගයට අල්ලගෙන තල්නවා ගහනවා විරුද්ධ වුණොත් ඉතින් අන්න ඒවට යටපත් වෙන්න සිද්ධ වෙනවා මෙහෙම ක්‍රමයක් තියෙනවා ඉතින් අන්න ඒ නිසා මොකද වෙන්නේ ඒ දුක් විඳින්න සිද්ධ වෙනවා තමන්ම සසර විවිධාකාරයෙන් කරපු දේවල් ඉතින් ඒ නිසා ඒ වගේ තැවෙන්න එපා යථාර්ථයෙන් දකින්න තමන්ගේ චිත්ත හිතේ බලාපොරොත්තුවක් නැත්නම් යම්කිසි කලහිතාවක් කරනකොට ඒ කටයුත්ත මුල් කරගෙන දෘෂ්ටි විපයුත්ත වෙනවා. දෘෂ්ටියෙන් තොරයි. ප්‍රියමනාපයෙන් ගන්න නැහැ උපේක්ෂා සහගත වෙනවා. සෝමනස්ස සහගත වෙන්නේ නැහැ. උපේක්ෂා සහගත දිට්ටි විපයුත හිතකින් යම්කිසි ලෝභ කටයුත්තක යෙදෙන්න පුළුවන්. හැබැයි ඒකේ බලය සතරපාගත කරන්න හේතු වෙන බලයක් නැහැ. ඒ වගේම ඒක පිළිබඳ තිබෙන්නා වූ නොයල්ම එබඳු අත්බැවක් ලබන්න තිබෙන හේතු නැති කරනවා. ඊළඟ අත්බැවේ එයින් නිදහස්. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙන නිසා පවුල් අවුල් කරගෙන යන්න එහෙම දඟලන්න එපා තේරුම් ගන්න බැරුව. හොඳින් තේරුම් අරගෙන Taman මේ ජීවිතේ කටයුතු හරියට කරගන්නවා ධර්මාභෝධය ලබාගෙන පූර්ණ කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම කටයුතු කරනකොට මේ බාධක ඉන්නේ නැහැ. සතර සතිපට්ඨානෙන් අහක් වුණා තමයි මේ බාධක ඉන්නේ. ඒ වගේ ලෝක ධර්මතාවයේ දකින්න ඕනේ. අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි දකින්න ඕනේ. කාම ඡන්දය කියන්නේ මේකයි, කාම රාගය කියන්නේ මේකයි, ව්‍යාපාදය කියන්නේ මේකයි. මේ ආදි වශයෙන් ඒව ඇති වෙන ස්වභාවය දකින්න ඕනේ. පෘතජනෙක් මේ කියනව පංච නීවරණයන්ගේ යුත් වෙන හැටි දකින්න ඕනේ. ඒ අයගෙන් විවිධාකාරයේ ඊට අනුකූලව පක්ෂ දේවල් එන්නේ විරුද්ධ දේවල් නෙමෙයි කියලා. ඒ වගේම ඒවා වෙන් වෙච්ච අයට බාධා පැමිණ ඕවා දකින්න ඕනේ. දැකලා අකම්පේ භාවයටපත් වෙන්න ඕනේ. ධම්මානුපස්සනාව ඒතොර වැඩෙනවා. වැඩිලා හිටන් අත්හැරිය යුතු කොටස අත්හැරෙනවා වැඩි යුතු කොටස වැඩෙනවා ওই විදිහට ගත්තාම සතර සතිපට්ඨානිය වැඩෙනවා. මෙන්න මේ සතර සතිපට්ඨානිය වැඩෙනකොට ওই ආර්ය මාර්ගය පූර්ණ වෙනවා. අන්න ආර්ය අෂ්ටායික මාර්ගය පූර්ණ වෙනකොට අර ආර්යයන්ගේ පහළ වෙන්නා වූ සම්මාදිට්ඨියක් ඇද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගානි පටිපදා ඥානං අයං උච්චති වික්ඛේ සම්මාදිට්ඨි කිව්ව. මාර්ගඵල ලාභියාගේ සම්මාදිට්ඨිය ඔන්නතෙන්දී ලැබෙනවා. දැන් ඕක දකින්න ඕනේ ඉස්සෙල්ලා පූර්ව භාග නුවණ පහළ වෙනවා. මග නැන පසුව පහළ වෙනවා කිව්ව ඕකට. පූර්ව භාග නුවණ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහීමෙන් ලැබෙන ඥානයි. ওই ඕකේ මාර්ගාංග පූර්ණ වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙන මොහොතේදී සම්මා ඥාන කියලා ඥානයක් පහළ වෙනවා. අන්න ඒක තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරෙන් දකින නුවණ. ඒ නුවණත් එක තමයි පහළ වෙන්නේ ආර්ය ප්‍රඥාව. මග නැන කියවන්නේ ඒකට. මේ මාර්ගින ඥානෙ පහළ වුණා නම් ඵලයේ ඒකම පහළ වෙනවා. එයාට කියනවා මාර්ගඵලලාභී. ඉතින් ওই ක්‍රමයට තමයි අවසාන එකයි යන්නේ. ආයිත් අනිජ දුක්ඛනාත් වශයෙන් වඩනකොට පූර්ව භාග නුවණ සකුදාගාමි බවට වැඩෙනවා. ඒක වෙල්ලා හිටන් කොයි මොහොතක හරි ওই ක්‍රමයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ දෙවෙනි වතාව පූර්ණ වෙනවා. පූර්ණ වෙච්චාම අන්ත චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දෙවෙනි ඥානය පහළලා හිටන් දෙවෙනි වතාව පහළලා සකුදාගාමි වෙනවා. ආයිත් අනිත්‍ය දුක්ඛනාත් වශයෙන් පූර්ව භාග නුවණ වඩනවා. ඔහොම වැඩිලා ගියාට පස්සේ ඊළඟ අවස්ථාවේ කොයි මොහොතක හරි අර චතුරාර්ය සත්‍යයේ දකින ඥානයේ පහළනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වෙනි වතාවට පූර්ණ වෙලා. ඒතර අනාගාමි ඵලයේ පහළ වෙනවා. ඔය ක්‍රමයට තමයි අරිහත් ඵලයට එනකන් යන්නේ. එනිස අපිට කරන්න තියෙන හරියක් තියෙනවා. ඒ කරගෙන යනකොට ලැබෙන හරියක් තියෙනවා. ඔන්න ඔය කියන මාර්ගයේ වඩන හරිය අපිට කරන්න තියෙන හරිය. ලැබෙන හරිය මොකද්ද? මාර්ගයේ වඩනකොට ඔය කියන ප්‍රතිඵලය ලැබෙනවා. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා ගහක් හිටවපු බීජයක් හිටවාගත්ත ගොවියට කඳ අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම් ඒ කඳ ලබන්න මල්පල ලබන්න අවශ්‍ය කරන්නා වූ බීජයක් හිටවාගෙන මොනවද කරන්න තියෙන්නේ? ස්වාමීනි සාත්තුව කරන්න ඕනේ. ඒක වැඩෙන්න අවශ්‍ය සාත්තුව කරනවා. ඉතින් බුදුරන් වහන්සේලා කඳ ලොකු කරගන්න එකක් එහෙම කරන්න තියෙනවා තව. ස්වාමීනි සාත්තුව වෙන වෙන මොනවා කරන්නද? සාත්තුව හරියට කරනකොට කඳ වැඩිමත් ස්වභාවයක්. මල්පල හටගන්න එක නියම කාලේ වෙනවා. මහන්නේ ඔන්නෝම තමයි ආර්ය මාර්ගයේ නැමැති සාත්තුව කරන්නේ. දහම් බීජය පිහිටවාගෙන. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඒ දහම් බීජය පිහිටවාගෙන ආර්ය අෂ්ටායික මාර්ගයේ වැඩිම තමයි මාර්ගයේ වැඩිම. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔතෙන් දෙනකා විතරයි වඩන්නේ. වායාම සති පරිවාර කරගෙන තියෙනවා. ඵලයේ වශයෙන් කඳ ලැබෙනවා. ඒක නිකන් සම්මා සමාධිය නැමැති කඳ. ප්‍රඥාව නැමැති සම්මා ඥාන සම්මා විමුක්ති ලබලා මාර්ගඵල ලබනවා. ඒක තමයි මල්ඵල. එහෙනම් කඳ සහ මල්පල සඳහා මහන්සි වෙන්න දෙයක් නැහැ. මහන්සි විය යුත්තේ නියම සම්මාදිට්ඨිය නැති මූලික බීජය පිහිටවාගෙන ඊට අනුකූලව මාර්ගය වඩන එක.